භාවනා කරන ක්‍රම ටිකක් තියෙන පොඩ්ඩක් කියලා දීලා ඉන්නම්. වගේම අපේ සත්‍ය නිමිති තියාගෙන මෛත්‍රී භාවනාව කරන්න පුළුවන්. සියලුම සත්‍ය හසුන එක සමයකට මෛත්‍රී භාවනාව පුළුවන් මෛත්‍රී භාවනාව කරන ක්‍රම රාශියක් තියෙනවා. තමන් විඳල අනන්ත විශ්වය දක්වා විශ්වයේ සමන් දක්වා යන ක්‍රමයක් භාවනා කරන්න පුළුවන්. මණ්ඩලාකාර සමය කියලා කියනවා. දැන් මම දුක්ඛමානේ ලෝභමසුඛමා මම නිවතින නිග්‍රහවස්තන් කිමදී සත්‍යයෙන් දුක්ඛ වේදිකෝ. මම ගම්මෙහි මම පලාදී මම රාජෙහි මම යෝවේ මම විශ්වයේ දුකට මේ දසදහසක් කල්පවලදී එකොට යටි නවීච පටන් ගුරු බවගේ සම්මාන සම්පන්නවන සත්‍යවල අතර සී සත්‍යයෙන් දුක්ඛනේ විසතපස්සකල අනන්ත විශ්ව දක්වා කියලා ආපහු යටි නවීච පටන් ගුරු බවගේ දක්වා ආත්ම අනන්ත පරිමාණ විශ්වවල තී සත්‍යයෙන් දුක්ඛ නිරූපිත සෝපිත ඊට පස්සේ සම්පූර්ණ කිසිම සූත්‍රයක් මෙවලේ සිටින මෙම රටේ තිබෙන බලාසේ සෝනාගදෙහි යන කම්මේ නිරා සත්‍යන්නේ ඒ විදිහට මම දුක්ඛම කියලා මම වඩන්න පුළුවන්. ඊට පස්සේ තමන් ඉන්න තැන ඉඳලා දසදසාවන්ත මෙච්චිත ප්‍රතිවන්න පුළුවන්. අපි කියමු උතුම් දිශාවට සියලු සත්‍යෝ දුක්ඛිතා නිරෝධිතා සෝපත්තා දුකින් මිදෙත්වා කියලා හිතන්න පුළුවන්. උතුම් අනුදිශාවට සියලු සත්‍යෝ දුක්ඛිතා නිරෝධිතා සෝපත්තා දුකින් මිදෙත්වා. ඊට පස්සේ දකුණු දිශාවට සියලු සත්‍යෝ දුක්ඛිතා නිරෝධිතා සෝපත්තා දකුණු අනුදිශාවට සත්‍යෝ දුක්ඛිතා නිරෝධිතා සෝපත්තා නැගෙනහිර දිසාවට සිටින සත්‍ය නැගෙනහිර අනු දිසාවට සිටින සත්‍ය බටහිර දිසාවට සත්‍ය බටහිර අනු දිසාවට සිටින සත්‍ය උඩ දිසාවට සිටින සත්‍ය යට දිසාවට සිටින සත්‍ය නිරුක්තණේ රෝගීතා කියලා දහවි සාමන්තම පිටපත් ගන්න පුළුවන් ඊට පස්සේ සාධිකාරවන්ට ඕනෝ මේ පිටපත් ගන්න පුළුවන් මේ දැන් සිට උතුරු දිසාවට සිටින සත්‍ය දකුණු දිසාවට නැගෙනහිර දිසාවට බටහිර දිසාවට හොඳ දිශාවට යන දිශාවට සිල්වත් වෙන ස්ථානයේ පිසුසා කියලා ඊට පස්සේ භවයෙන් අරගෙන කාම භවයේ විසින සිවසත්යෙන් දුක් ස්ථානයේ පිසුසෝපත් වේවා රූප භවයේ විසින සිවසත්යෙන් දුක් ස්ථානයේ පිසුසෝපත් වේවා අරූප භවයේ විසින සිවසත්යෙන් දුක් ස්ථානයේ පිසුසෝපත් වේවා සංඥා භව සත්‍යං දුක්ඛා නිරෝධිතෝ පස්සිතා අසංඥා භව සත්‍ය සීල දුක්ඛා නිරෝධිතෝ පස්සිතා නිය සංඥා නා සංඥා භව සීල සත්‍ය දුක්ඛා නිරෝධිතෝ පස්සිතා කියලා නැක්සිට බලන්න පුළුවන් ඕකේ සියලුම සත්‍ය නිදුක්ඛා නිරෝධිතෝ පස්සිතා කියලා නැක්සිට බලන්න පුළුවන් තව ක්‍රමයකට ආරෝපී සීලසත්යෙන් දුක් ස්ථානයේ රෝගීත්වා සෝපත්ත්වා කියලා වඩන්න පුළුවන්. තව සියලුම මිනිස්යන්ට සියලු දෙවියෝ සියලු ස්ත්‍රී සියලු පුරුෂයෝ කියලා එහෙම වඩන්න පුළුවන්. තවනම් සංඥා සියලු සත්‍ය සංඥා නැති සියලු සත්‍ය මේව සංඥා නාසන්නේ සත්‍ය දුක් ස්ථානයේ රෝගීත්වා සෝපත්ත්වා කියලා වඩන්න පුළුවන්. තව පොළොවේ වසන සියලු සත්‍ය දුක් ස්ථානයේ ඒක ක්‍රමයි. ඒ ඕනම ක්‍රමයකට හෝ තමන්ට වැඩි වෙලාවක් නිශ්චිත දැන් එකමදයක් සිටිනා ඉන්න එක අපහසු වුණා. මේ ඔය එක එක ක්‍රමවලින් මෙහෙ කරගෙන මෙහෙ කරගෙන ඉන්නකොට ඒ කාලේ පුරාවටම අපේ සිත තියෙන කුසල් සිතක. මේ සිදුවි මේ ජීවිතේ තේසන්ත වලින් ආවරණය වෙලා තියෙනවා. අර ඊයම සැකලා වගේ පොළොවේ වසන ජලයක හඳුන්වන එනකම් පා නැති දෙපායක සුප්පයක සුපපායක සිංගල එන පඩන පුළුවන් සත්‍යනෙමිත් එක තියාගෙන මේක හිතන්න පුළුවන් ඊටස්සේ බුදු ගුණ වෙනෙහි කරන්න පුළුවන් බුදු ගුණ වෙනෙහි කරනකොට නව ආගහදී බුදු ගුණ හිතන්න පුළුවන් ඒ වගේම බුදු ගුණ හිතනකොට අපි නිකන් මේක අරහන් සම්මා සම්බුද්ධ කෙනෙක් නිකන් නැතුව අපිට බලන්න නම් බුදුරජාණන් වහන්සේ ගැන හිතනකොට හිත ආදරේ හිතන ඉතාම ගෞරවයෙන් මතුවෙන විදිහට හිතන්න. ඒක තමයි ගොඩාක්ම වටින්නේ. අර බුදුරජාණන් වහන්සේ සතර සුළුම් පුරපු නොඑක් සිරිත් චරිත සිහි කළා. අනේවා මෙනෙහි කරලා සාන්තිවාදික අපතේලා ඉන්නකොට අත්පොය කැලි කැලි උලට කපද්දී තේ වේදනාව විසී අනේ බුදුහාමුදුරුවක් වගේ අහිංසකයි සසලේ මෙතර සලවන්නේ නේද? ශබ්දන්ත දායකකේදී ස්වාමීන් ගල් දිවිසෙන ඇද්දල කපලා දුන්නේ වැද්දට සියතින් මල්ලලා සර්වඥතා ඥානෙන් බෙදා ලබාගෙන මේ දුක් සාගත රසයෙන් අහිංසක ප්‍රබේරන්නේ නේද විස්තන්තර ජානක කිවිදා බෝධුන් යන්නේ අපි හැමෝම දබෝධන හිතාගෙන අපි හැම දෙනාම බුද කොට ගහන්න කතරේ විතර ප්‍රවන්නේ කියලා ඒ වගේ චරිත දකිත් සිහි කරලා බුදුහාමුදුරන්ගේ ගුණ හිතනවා නම් අපේ හිත වීර්යයට ඒ ගුණය නෙමෙයි නැත්නම් අර නිකන් වචන දෙකක විතරයි යන්නේ ඒ ඒකයි ඊට පස්සේ අසුභවන වශයෙන් සම්මතන ගත්තාම නිකම්ම කෙස්ලොම් නියත ධම්මස්නහද කියලා හිතන්නේ ඒ වර්ණ සංකාර ගන්ධේ කියලා වර්ණ වශයෙන් සතහන් වශයෙන් ගන්ධ වශයෙන් ප්‍රතිකූල වශයෙන් ඒ තීර්ථාන වශයෙන් දිශා වශයෙන් මෙනෙහි කරන්න ඕනේ කියලා අපි කියමු දැන් පුතාට හොඳම දේ තමයි දාසුබ භාවනා කරන කෙනාට කියනවා කවදාවත් සුබ අසුබ නිමිත්තක් දක්වෝ අහක බලන්න එපා කියනවා පාරේ යනකොට සතිය ජගා කරලා ගොඩක් හරි පිළිකුල් දහදලියක් දැක්කොත් එහෙනම් බලලා හොඳට ඒක නිමිත්ත ගන්න තියෙනවා හිතට. ඊට පස්සේ තමන්ට සරාගී මනසක් ඇති වෙන අරමුණක් ආවම ඒ රාග සහිත මනස දුරු කරගන්න කෙසේම නේදක් කියලා බැලුවත් හරියන්නේ නැහැ. ඒ වෙලාවේදී කරන්නේ පිළිකුල බලන්න තමන් දැකපු ඉතාමත් අප්‍රසන්න පිළිකුල නිමිති තියෙනවානේ. අනුගහපු කෝවි කුෂ්ඨ හැදුණු එකාවි චනුති මේ නිරුත් සිහි කරලා ඒ නිරුත් තමයි ආදේශ කරන්නේ අර තමන්ගේ රාග අරමුණ ඇති වෙන අරමුණට රාග සිතක් ඇති වෙනකොට පුද්ගලික කෙනෙක් ගැන අර තමන්ගාව තියෙන දැකපු අහපු පිළිකුල් හිතෙන අප්‍රසන්න හිතේ නිමිති අරගෙන මේ වගේ තිබුණට මේ රූපෙත් මෙහෙම වෙනව නේද? මේ ස්වභාවයේ පස්සෙනව නේද කියලා ආදේශ කරලා බලනවා. දැන් ඔය ප්‍රතිපත්තහන්නේ දෙන්නනේ නව සිවිති කියලා අරගෙන හැම හොඳට බුද්ධ ධර්මයේ හොඳට ඒක නිමිති අරගෙන ඒවං කායෝ ඒවං භාවී ඒවං අනිතිතෝති මේ කාය තේ ස්වභාවයෙන් යුක්ත ඒ ස්වභාවයට පස්සම තාමේ ස්වභාවය නොඉක්මතු වෙනවා අවිඥාන කයන් නිබං අවිඥාන අසුභං නිබං කියලා. ඒ කියන්නේ මේ අවිඥාන කසුකකය යම්සේද සවිඥානික මේ කය සිටේ කියලා ආදිත කරලා බලන්න. ඒ විදිහටයි අසුභවමනාව කරනකොට කරන්නේ ප්‍රති එමිති කියන්නේ. ඒක ඊට පස්සේ බලනකොට උනත් දැන් කහ පාටට පිළි ගඳට කබරට වෙනකොට කියලා එතකොට තමන්ටම සිතවල තබනනේ ඒ විදිහට බලන්න ඒකයි අර වර්ණ වශයෙන් සතහන් වශයෙන් දිශා වශයෙන් ගන්ධ වශයෙන් කියලා කියන්නේ ඒක එහෙම නැතිනම් අපිට පිළිකුල දැනෙන්නේ ඒ විදිහට පිළිකුල දැනෙන විදිහට සිතේ ආරමුණු කරගෙන ඒ රූපයට ආදේශ කරනවා අපේ රාගය කියන රූපෙට ඒ විදිහට බලුවාමයි සාදු ගතිය අඩු ඊට පස්සේ තව දැන් ඔය සමත ගමඨාන් වදන ක්‍රම ගැන මම ටිකක් කිව්වේ ඊට පස්සේ තව තියෙනවා අපිට පුළුවන් මොන නාම රූප ධර්මතා දෙක අපි සත්‍ය පුද්ගලයා කියලා හිතන දැනක නාම රූප ධර්මතාවය තියන්නේ කියලා අපි දැල්වුවා මේ ක්‍රමයට කියනවා අනිත්‍ය අනාත්මයට බලනවා කියලා. සත්‍ය පුද්ගල භාවයට දැනෙන අරමුණු අනාත්ම වශයෙන් බලනවා. තව අපිට බලන්න පුළුවන් අනිත්‍ය වශයෙන්. එතෙන්දී අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා මේ ත්‍රිලක්ෂණය එතෙක ස්කන්ධයන් වලට ප්‍රකට වෙනවා. විශේෂයෙන් අනිත්‍ය කියන ලක්ෂණය අපිට ප්‍රකට වෙන්නේ චිත්ත අනුපස්සනාවේ විඥානය. එතකොට අපිට පුළුවන් අනිත්‍ය වශයෙන් බලන්න හැබැයි මේ අනිත්‍ය වශයෙන් බලනවා කියනකොට එතන මේ කමතහන ඒ කියන්නේ හිත ගොඩාක් නොදොරන සත්‍ය නිමිත්තේ හිත හොඳට පිළිපලා හිටින්න පුළුවන් චරිතයක් වෙනවා කමතහන් කියන්නේ අපිට ඕන ඕන වෙලාවට ගන්න නෙමෙයි ඔබ චරිත නාට්‍යයකට බෙදලා තියෙන්නේ එතකොට ඔය කායානුපස්සනාව ගත්තාම වේදනුපස්සනාව ගත්තාම සුස්මාමූලක චරිතයට චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව දිට්ඨි සහගත චරිතයට කියලා දෙආකාරයෙන් කියනවා. ඒකේ ලක්ෂණයක් තියෙනවා යුක්ති සහගත සත්‍යයෙන් විතර්ක විතරයි බලවත් වෙන්නේ රූපේ පැත්තට සම්මුඛ වෙන්නේ නැහැ හිත. සත්‍ය නිත්‍ය හිත තියාගන්න පුළුවන්. සංහාචර්යයේ ස්වභාවය තමයි එහෙම කියන්නේ. ඒක නෙමෙයි. ලක්ෂණය ධර්මවල තියෙන. එයාට හිත නාම ධර්ම අහු වෙන්නේ බහවල තියෙන වැඩි වෙලා උඹ පැත්ත. එතකොට මේ සති නිමිත්ත හිත තියාගන්න පුළුවන් කෙනෙකුට පුළුවන් අනිත්‍ය බලන්න අනිත්‍ය බලන්න කියන්නේ සති නිමිත්ත තියාගෙන ආනාපාන සතිය වඩනවා වෙනද විදියටම වඩලා ටිකක් වෙලා වඩත් හිත අහකට යනකොට අපහ මතක් කරලා ගන්නවා ආයෙත් සිහින ආස්වාද ප්‍රසවාස කරනවා ආයෙත් හිතහක් කරනවා ආයෙත් කරනවා මේ විදිහට ටිකක් කරනවා හිතාමතාම නතර කරලා සතුටුවේ තියාගෙන තමන්ට සිහි වෙන අරමුණු තියෙනවනේ දැන් ජීවවල දොරවල් යාළුවෝ මිත්‍රෝ කාරණෝන්දී තමයි තමන්ට සිහි වෙන අරමුණු බහැර තියෙන දේවල් බහැරට අයිති දේවල් කියලා ඈඳෙන්න නොදී රැවටෙන්න නොදී තමන්ගේ මනස තුළම ඉපදෙන නැති වෙන දේවල් කියන කාරණාව දකින විදිහට මෙනෙහි කරනවා. දැන් ගෙදර කියලා සිහි වුණොත් මනෝ ස්පර්ශ නිසා ගෙදර කියන විචාරකයක් තියෙනවා මනෝ ස්පර්ශ නැතිවෙකොටම නැති වෙනවනේ කියලා බලනවා. මේ වුණත් බයර ගෙදර තියෙනවා කියලා හිතනකොට නෑ වුණාට ගෙදර කියනවනේ කියන එකත් හිතෙනවා තමයි. නෑ වුණාට එහෙ කියනවා. නෑ වුණාට එහෙ කියනවා කියන එක හිතෙන්නේ තමයි. කියලා හිතෙන් හිතන විතර්කේ බලනොත් තමයි හිතෙන්නේ. තමයි හිතන්නේ. කියලා එහෙම බලන්න. ටිකක් බලලා ඊගාවට අපි සමහර විට දැන් කුරුණට කෙනාට හසු වෙන්නේ සිතුවිලි වලක්ම ගිහිල්ලා සිතුවිලි වලම අතුරු ගන්න මතක් කරලා එකින් එක ගැන තියුණා මල්ලි ගැන තියුණා ලන්නේ ගැන තියුණා යාළුවෙක් ගැන තියුණා කියන්නේ මොන ගෙදර කියලා සිහි කරනවා කියලා බාහිර දෙයක් සිහි කරන්නේ මනසින් සිතිවිලි සිතිවිලි සිතිවිලි දැනගත්ත නේද කියලා බලනවා. ඒක යාළුවා කියලා අපි සිතින් සිතිවිලි සිතිවිලි දැනගන්න නේද කියලා මම බලනවා. මොනවාද ආනාපාන සතිය වඩනවා. ඊට පස්සේ ආනාපාන සතිය වඩන්න වෙනකොට ආපහු යනකොට සිතුවිලි සිහිනු මේ සිහිනේ කියන්නේ කරන ආයතන සංනාපනවත් වෙනවා සිහිනෙන තමන්ට හිතෙන හිතන සිහින සිහින සිතිවිල්ල හඳුනා ගන්නවා මනෝපටිච්ච සම්මිත උපජිත මනෝවිඥාන මනසෙන් ධර්මාරම්මණය සිහි කරලා දැනගන්නවා කියන එක කවදාවත් මෙතන ඉන්න කෙනෙකුට තමන්ගේ ස්පර්ශායතන හයට හම්බෙච්ච සංවය නිරුද්ධ වෙච්ච අතීත අත්දැකීමක් ඉතින් හිතන්න පුළුවන් මොකද තියෙන දේවල් ඉන්නදේ හිතන්න බෑ නේද කියලා තමයි මොනින් අපෝරු කරගන්නවා ඒකේට බාහිර දේ හිතන්න පුළුවන් කියන්නේ මොනින් තමන් කියන නෑ එහෙම හිතන්න බෑ හිතන්නේ ඒක නිරුද්ධ වෙච්ච දැන් නැති අත්දැකීම දැන් වර්තමානයේ තියෙනවා දැන් අපිට අපේ මැරිච්ච නෑදෑයෙක් තියෙන්න වෙන්නේ පුළුවන් දැන් සිහි කරනකොට අපේ සිහි කරනකොට සිහි වෙනවා සිහි කරපු දේ දැනගන්නවා. අපි සිහි කරද්දී තේන කෙනෙක් හෝ දෙයක් බාහිර නැහැ නේද? අපි මේ සිහි කරන හැම දෙයකම යථාර්ථය එකයි. අපිට සිහි කරද්දී තේන ධර්මතා බාහිර නැහැ. බාහිර කියලා අර සිහිත කරන්නේ ඒ සිද්ධිය වෙලා තියෙන්නේ. එතකොට ඔය අනිත්‍ය බලන ක්‍රමය බොහෝම ඉක්මනට හිත සමාධිය වෙනවා නමුත් හරිම සියුම් ඒ කියන්නේ ආනාපාන සතිය වඩමින් තමන්ට සිහි වෙන සිහි වෙන සිහි වෙන විතරක වල අනිත්‍ය බලනවා එතන අවධානයෙන් ඉන්නවා මොකද සිහිය එනකොට සිතුවිලි එන්නේ ඉස්සරහට යනවා ආපහු සිහිය අතහැරලා තමයි සිතුවිලි එන්නේ එතකොට සිහි වෙන සිහි වෙන විතරකින් යනිත් බලනකොට ටික කාලයක් හොරනකොට සිහි වෙන්නේ නැහැ. සිහි වෙන ගැතිය අඩු වෙනවා. ඊට පස්සේ තමන්ට ඒක උගින් තියෙන සිහින විතරක වලට නැවතලා කියන එක හඳුනා ගන්න පුළුවන් වෙනවා. උගින් තියෙන සිහින විතරක කියලා කියන්නේ සිහි වෙන එක වෙනුවට දැනෙන එක විතරකයක් කියලා දැනෙනවා. දැන් ඕගොල්ලෝ මොන මොනට ඇද්ද ගහගත්තොත් මේ වටපිටාවේ අනිත්‍ය ඉන්නවා කියලා කියනවා නේද? බලන්න. එයාට හඳුනා ගන්න පුළුවන් මේකද මනෝ පරිච්ඡ ධර්මයේ උපදිත මනෝවිඤ්ඤාණය. මේ මනසෙන් උපන්න පුදාන මනසෙන් ධර්මතාවයන් සිහිකල ධර්මතාව දැනගන්නවා කියන එක මේකක මේකද මනෝ විචාරයක් මනෝ සම්පදයෙන් හටගත්ත එකක් කියලා දැනෙන දේවල් වල අනිත්‍ය බලන්න පුළුවන් මට්ටමට එනවා. දැන් අපිට මෙහෙම ඇත්ත ගහුවාම හිතෙන ඇත්තටම බාහිර ඉන්නම වටපිටාවේ මොකද තේරෙනවා වගේනේ. නමුත් ඇත්තටම මේ වෙන්නේ මනසේ තියෙන විතරක පිට සිතින් සිතුවිලිම සිහි කරලා. අර සිහි වෙන සිහි වෙන එකේ අනිත්‍ය බලන මුලමට වටාවහම දැනෙනවා කියන අරමුණු විතර්කයෙන් හඳුනගන්න පුළුවන් ශක්තියනවා. ඒක අනිත්‍ය අනමකොට අනමකොට මේ වතට මෙහෙම ඉඳගත්තාම ඔයගලන්ට මේ කාලාවක ඉන්නේ කියන දැනුමක් නැතිවත් කොට යොමු තරක නැතිලා යනවා. තරකම නැතිව හොඳට ඒකට සම්බන්ධ පැහැදිලි. ඊට පස්සේ තමන්ට හම්බ වෙනවා තමන්ගේ මේ අතපය ඇඟ කියනවා කියලා තේරෙන එක විතර්කණයක කියලා. දැන් හොඳට ඔයගලන්ට අතපය තේරෙනවා නේද? ඇඟ තේරෙනවා නේද? ඕක හිතට තේරෙන විතක්ක. කිනු විතක්ක? ඕකට තමයි අපි මේ වැරදිලා තියෙන්නේ. සම්පූර්ණ අපි මනෝමය ජීවත් වෙනවා. හිතට දැනෙන තමන්ගේ අත්පය ශරීරයේ මේක මනෝ විතර්කයක් නේද කියලා ඇත්ත එක රහගෙන තමන්ට බලන්න පුළුවන්. දැන් අපි හිතාගෙන මේ කය මම කියලා නෙමෙයි. ඒක මම කියලා පිළිවෙතින් දක්වලා තියෙන හීනේ ඕගොල්ලන්. මම කියන්නේ මේ කය තමන් නම් තමන්ව තමන් කරෝ හීනෙන් දක්වන්නේ. අපි හිතන්නේ මේ ඇඟ නම් තමන් තමන් කොහොමද හීනෙන් දැක්කේ? මේ කය තමන් නෙමෙයි තමන් මම කියන ගතිය තියෙන හිතේ හිත දැකගෙන තියෙන මේ කය ඒකින්ද කයම වගේ පේන්නේ මේ භවනා කරනකොට මේ කයේ නිදම හිත මේ අභිඥානික වස්තුවක් වගේ මේ ශරීරයේ සම්පූර්ණ සමාධිය නැගීමම මිදෙන්න පුළුවන් මේ කැලලක් කැපුවොත් Tamanta මොකක්වත් කළා කියන ගතියක් දැනෙන්නේ නැති වේදනාවේ නම් දැනෙන්නේ Taman කියන එක එතකොට මොනවායේ බාහිර දේවල් නැතිනකොට මේ අත්පය තියනවා කියන මට්ටම විතරකයි කියන මට්ටම දකින්න තරම් පොහොසත් වෙනවා. ආනාපාන සතිය වදවද ඒ සූනිකර්කල අනිත්‍ය බලන්න පුළුවන්. ඒ විතරකල අනිත්‍ය බලනකොට මේ ශරීරෙ නැති. ඔයගොල්ලන්ට අත්පය කොහොම නැති වෙනවා. නැති වුණාම ඉඳගෙන හිටියත් කොහෙන්ද ඉඳගෙන හදිසියේ මදුරේ කරේ සතේ කරේ මොකද කරේ කියලා වේදනාව දෙන්නේ වේදනාවෙන් හුත්තේ නැහැ. වේදනාවට ප්‍රතිකාරව ගන්න අත ගන්න අතකුත් නැහැ. එතකොට මොනවා මත වේදනාව නිය වේදනාව වශයෙන් වස්තු වෙන්නේ අත. හොඳටම. තොරණ වේදනාව යන්නේ කියලා. ස්පර්ශ නිසා වේදනාව ඇති වෙනවා කියන එක පස්සේ වේදනාවක් ඇති වෙනවා කියන්නේ. ඊට පස්සේ ඒ මට්ටමට බලනකොට මම කියන හැඟීම හම්බවන තමන්ට සත්‍ය නිමිත්ත ලබනවා. එතකොට රූපයක් නෑ නමුත් මම කියන හැඟීම තියෙනවා. රූප ඒ සමතන යන ගුණ අධිගත්‍ය දක්වා. මම කියන හැඟීම දක්වා. ඊට පස්සේ මම කියන හැඟීම අනිත්‍ය බලමින් ගන්න සම්පතිය වඩනවා. ඒ මට්ටමට වැඩෙනකොට නිවන ධන බුදුරම හරින ඉක්මනට අන්නර සමාධියට එන්න පුළුවන් පත් වෙන්න පුළුවන්. එතකොට මේ සමාධිය ඇති වෙච්ච දවසට අපිට අර ඇත්තට දකින්න පුළුවන්. ඔය අනිත්‍ය බලව ආවත් මුත්‍ස්නා මූලික තේන රූපේ මුල් වෙන කෙනා ප්‍රමාදයි නාම ධර්ම මූල කරගෙන දික්ටි සාගත යන කෙනා ඉක්මන් කියලා හිතන්න එපා. සමෝම ඉන්නේ එක තැනකට යන්න. කෙනා කෙනාගේ ගතිය මතමද එක්කින් සමහර විටක මෙයාට වඩා ඔක කියනවා සමාධිය ඇති කරගන්න විතරයි රූප බලන කෙනා ටිකක් අපහසුයි. නමුත් නුවණ ගොඩක් දුරයි. අර නාම ධර්ම වල කරගෙන යන කෙනා සමාධිය ඇති කරගන්න විතරයි පහසු නම් නුවණ ගොඩක් අඩුයි. සුඛා ප්‍රතිපදා දුක්ඛා ප්‍රතිපදා කියන ප්‍රතිපදා දෙකටම දෙනවා. ඒ සුඛා ප්‍රතිපදා කියන්නේ කායන පස්සනාව මේ දුක්ඛා ප්‍රතිපදා කියන්නේ කායන පස්සනාව වේදන පස්සනාව වලට තියෙනවා. සුඛා ප්‍රතිපදා කියලා කියන්නේ චිත්තාන පස්සනාව ධම්මාන පස්සනාව කියන පිටවලම තියෙනවා. ගංගා විඤ්ඤා සුප්පා විඤ්ඤා කියලා මේ දෙකේ චරිත දෙකක් තියෙනවා. දැන් නාම ධර්මයන්ගේ මූල කරගෙන විදර්ශනා වල නුවණ අඩු සෞඛ්‍ය මූල කරගෙන විදර්ශනා වල නුවණ වැඩි කෙනෙක් ඉක්මනට ගොඩ යනවා. ඒ හින්දා මෙතනින් මෙහෙම කවදාන මේ ඉක්මන ශබ්ද හොඳට තොරගන්න ඕනේ කියලා හිතන්නේ කාමන්ත පහත් කරනකින් පටන් ගන්න දෙන්නම යන්නේ කොටිම කරනකොට නීවරණ ධර්ම දුරු කරන හිත සමාධිය නීවරණ ධර්ම දුරු කරනවා කියන දැනුම ගන්න. නීවරණ ධර්ම දුරු වුණාම සමාධියේ සිටි පස්සතිය සැපේ නිසා සිත සමාධිය වෙනවා කියන ටික හැමෝම ඉන්නේ එක විදිහටම. සමිලට ගන්නවා කියන දැන. හිත සමාධි කර ගැනීමට විතරයි කල්පනාමත්‍යයක් එන්නේ. මාර්ගයට ආපු ඥානත්‍යයක් නෑ. ඒකට ඒ විදිහට භාවනා කරන්න පුළුවන්. ඊට පස්සේ දුකින් බලන්නත් පුළුවන්. දුකින් බලනකොට එතනදී දුක් වේදනාවම දුකයි කියලා නෙමෙයි සැප සහගත දේ අපිට දුකට හේතු වෙනවා කියන කාරණාව දැනෙන විදිහට නුවණින් හිතන්න ඕනේ එහෙම හිතනකොට තමයි අපිට දුක දැනෙන්නේ අපි කවදාම හරි දවසක කලකිරෙන්නේ අපි දුකයි සැපයි කියන ධර්මතල දෙකේම යථාර්ථයේ දුක නේද අපිට ගණන්ලා දීලා තියෙන්නේ කියන නුවණ ඇතිවෙනොත් තමයි අපි කලකිරෙන්නේ දුක්ඛේනනම් කියන්නේ දුකයි කියලා අපි කියන ඉපදෙනවා ලෙඩ වෙනවා මොහොන වෙනවා මරණය කියලා හිතන ටික දුක ගැන බලන බුදුහාමුදුරුවෝ කියනවා වෙන අවකෘතන සංවේගය ඇති කරගන්න මොකද දුකයි කියන පැත්ත විතරක් තිබ්බොත් බැලුවොත් දුක සාපේක්ෂව සැපයි කියන පැත්ත තිබුණොත් අපි ශනිකව සැපයි කියන පැත්තට යනවා මිසක් දුකයි කියන පැත්ත අතහැරලා සැපයි කියන පැත්තට යනවා ඊට පස්සේ ඒ සැප කියන දුකක් කරනකොට කවසටක් වෙනවනම් ඒ සැපේ යනවා අපි දුකයි සැපයි කියන දෙකම දුකයි කියන මොනක් ඇතුළත තමයි එහෙම පැනලා යන්න කියලා කියනවා එක පැත්තකින් ජීවනසිත කියනවා අනිත් පැත්තට තුන අනිත් පැත්තෙන් කියනවා අනිත් පැත්තට තුන දෙපැත්තම කියනවා නැගිට බලන්න තමයි මොකද අපි කියන්නේ ඇත්තටම දුක ගන්න මොකද දුක දුකම අපි සපවතෙන් දකින්නේ දුකේ අදුකම දුකේ වැඩිකමට හැටියට අපිට සැපහැටියට පෙන්වලා තියෙනවා දැන් මෙහෙම ඉඳගෙන තයක් විතර හිටියොත් ඕගොල්ලන්ගේ ඉඳගෙන ඉන්න ඉරියව්ව දුකක් වෙයි. ඒක පස්සේ ඔයගොල්ලන් හිතේ කියලා හිතගත්තොත් සැපයි කියලා. හිතගෙන පැයක් විතර ඉන්නකොට හිතගෙන ඉන්න ඉරියව්ව දුකක් වෙනවද? ඕගොල්ලෝමයි ඉතල ඉඳගෙන ඉන්න එක දුකයි අපහසුයි අමාරුයි කියන්නේ ඉඳගන්න එක තින්නයි ආයි දැන් ඉඳගත්තොත් සැපයි කියලා. එතකොට ආයි ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නකොට දුකක් වෙනකොට ආයෙත් කරන හිතගත්තොත් සැපයි කියලා. ඉඳගෙන ඉන්න දුකේ වැඩිකම සාපේක්ෂව හිටගෙන ඉන්න තරක් හිටගෙන ඉන්නවා නම් ඉන්නකොට දුකක් කරනවා නම් පළවෙනි විනාඩිය කියන්නේ ඒ දුකේ ආරම්භය. පළවෙනි විනාඩිය කියන්නේ කැප නෙමෙයි දුකේ ආරම්භය. දුකේ අඩුක අඩුතන. මේ ඉඳගෙන ඉන්න දුකේ වැඩිකම සාපේක්ෂව ඊගා දුකේ අඩුකම අපිට දේවල් කියන කැප හැටියට. ඊට පස්සේ හිත ගත්තා කියලා කිව්වේ එතන දුක ආරම්භ වුණ ගමන්නේ. ප්‍රකට නෑ මෙතන නෑ මෙතන වැඩි දුක සාපේක්ෂව දැන් දුක නෑ වගේ දෙන්නේ දැන් ආරම්භ වෙලා දැන් තව දුක. දැන් මේ දුක මොහොත කරමින් කරගෙන මේ දුක විනාශ කරලා පනා ගියට දැන් මෙතන දුක හොදට මොහොත වෙනවා. දැන් දුකයි. දැන් මේ දුකට සාපේක්ෂව අර ඉස්සෙල්ලා දුක දුක කායි සැප වෙන්නේ ඒකයි අපිට. දැන් ඒකේ ආරම්භය තියෙනවානේ දෙකෙන් ඉන්නකොට තමයි දුක වෙනවනේ මේක පළවෙනිලාදී කියන්නේ දැන් මේ දුකේ ආරම්භය මේ දුකේ ආරම්භය දැන් අර රළුකමට වල අනුගමක මේ දුක වෙනවනේ හැම වෙලේම අපි දුකටම දුක නැරලා තියෙනවා සැප මනින්නේ සැප අපිට සැප මනින්න අධ්‍යක්ීමක් නෑ ඇත්තටම මේ ලෝකේ අපි දුකට සාපේක්ෂව තව දුකක අනුකම්ප සමගියම සැප හැටියට දැකලා තියෙනවා කිසිම දවසක මේ ලෝකේ අපි සැපක් නෙමෙයි දාන්න අපි සැපක් ගන්නෑ. සැපක් නෙමෙයි කොහේ ඉන්න බැහැ කාම ලෝකේ. මොකද හැම වෙලාවෙම යම් දුකක අධ්‍යක්ෂණයකට සාපේක්ෂව ඊගව දුකක අනුවනිකමක් කියන්නේ අපිට. ඊට පස්සේ අපිට ඒ හින්දා යතු ඉඳගන්නේ මොකද අපේ සැප හැදීර තියෙනවා පැය කිඳගෙනනකොට ඒක දුක වුණාම පළවෙනිදී කියන්නේ ඒ දුක ආරම්භය දුක අනුකම හිතගෙන දුකකට සාපේක්ෂ වෙයි. අපිට නුවණ තියෙනවා ඉඳගෙනනකොට දුක හිත ගන්නවා කියනකොට සැපයි කියන අදහසින් හිත ගන්න නැතුව නුවණ කියලා කියන්නේ මේ සැප නෙමෙයි මේ දුක ආරම්භය නේද? මේක හොඳට මොකෝ දවසට මේ වගේම දුක වෙනව නේද? කියන නුවණ අපිට ආවොත් ඉන්නේ දුකකින් යන්නේ සැපට නෙමෙයි තව දුකක ආනන්දයකට නේද කියන කාරණාව අපිට දකින්න පුළුවන් නම් මෙයාට හතර ඉරියව්වෙන් එක ඉරියව්වකට හම්බෙන්නේ නැති සැපකාරකට එකක් නේද ඒ වගේ සැප විතරක් නෙමෙයි දුක විතරක් නෙමෙයි සැපයි කියන එක දෙකම දුකයි කියන එක සමහර විට සැපට වඩා හතුරුකම දුක දුකට වඩා හතරකමක් සැප කරලා තියෙනවා දුක් වේදනාවේ දුක් වේදනාවේ ස්වභාවයෙන්ම තෙමී ඉඳලා එයාට ඇලෙන්න නොදී ඒ වෙලාවට දුක විතරක් දෙය නතර කළා තියෙනවා නමුත් සැප වේදනාව එයාගේ ස්වභාවයෙන් තෙමී සිටින් නැතුව සුබදායක විදිහට තෙමී ඉඳලා ඒ ආරම්භයේ බන්ධවල තණ්හාව ඇති කරනවා අනන්ත අපරිමාණ කල්ප ගානක අපායේ දුක් විඳින අකුසල කර්මයක් කරන තැනට අපි ආගෙන යනවා. සැප වේදනාව වක්‍රාකාර දුකට අරගෙන යනවා දුක් වේදනාව විචුම් දුකට අරගෙන යනවා. මේ දෙන්නම කළා කියන්නේ එකම දේ. එකම සේ කවිලා ගහලා ගනලා යනවා. කෙලින්ම හතුරා. අනිත්‍ය නම් වක්කාතාව අනේ ඔයා මොකද මොකද කෙනෙක් පුරුෂෙක් මම හරි ආදරේ මම ඔයාලට උන්ට ප්‍රකාරයක් සම්බන්ධ තෑග කර දෙන්න ඕන මෙහෙමයි කියලා කතා කරලා හිතරවට රල්ලගෙන ගිහලා බෙදනවා එතකොට ඔය සබරයෙන් සායන් කරන්නේ ඒ විදිහට දුකයි සැපයි කියන දෙකෙන් වෙන යථාර්ථය මම කියන්නේ කොහොමද විස්තර කරලා තමයි තේරුම් ගන්න ඕනේ. Tamanta හිත සතුටුයි සැපයි කියලා හිතන අරමුණ වලින් තමන්ට කළා දුන්නේ කළා දෙන්නේ යහපතක් නෙවෙයි කියන කාරණාව තමන් හොඳට දකින්න ඕනේ. මම පොඩි කතාවක් කියන වෙලාව ගියත් කමන්නේ. එරි පාරතන දේශනා කරන්නේ මේ පංච උපාදාන ස්කන්ධයේ දකින්න සතුරේ පදකේ කැටිටි කියලා. එක සිතුවරේ සිටියා. ওই සිතුවරය හරි බලවත්. ওই සිතුවරයගේ වටපිටාවේ හරියට ඉන්නවා සේවකයෝ. සේවකයෝ ගොඩායි. එතකොට එක මිනිස්සෙකුට ඕන වුණා මේ සිතුවරයම මරන්න. සිතුවරයෙන් පරිණත. ඉතින් මේ සිතුවරයෙන් හතර කල්පනා කරලා දැන් සිතුවරයෙන් මහන්න ක්‍රමයක් හොයන මොන මොන විදිහටද ඇයි සිතුවරේ හරි බලවත්. හැම වෙලාවෙම ආරක්ෂාවක් ඉල්ලනවා. ළඟපාත චරපුරුෂයෙ ඉන්නවා. රැකවල් ඉන්නවා. කිත් වෙනවා ගන්න වෙනවා. තනියම කවුරුද යන්නේ. මම කල්පනා කළා සතුරෙක් හැටියට ගියොත් මේ මට මේව මරන්න ගන්නේ මම හොඳ උපායක් කරන්න ඕනක දවසක් මාලිගාවට ගිහිල්ලා බිම දිගාලා දණ්ඩ නමස්කාරෙම වන්දනා කළා දීර්ඝාශිර්වා දේව මහන්සය කියලා. ඊටවසේ ඇයි මොකද? ස්වාමීන් මම අසන මිනිස්සෙක් මට ජීවත් වෙන්න විදියක් නැහැ. මට කිසිම දෙයක් වැටුපක් එපා. මම කැමති ඔබ වහන්සේට උපස්ථාන කරන්න. මේ චෙදර කුණේ වැඩ කරන්න. මට ඒ වුණේ මේක කරන බද්දන් කුල සුට්ටක් දුන්නා නම් ඒ ඇති. ඈ මම අහලා තියෙනවා ඔබ වහන්සේ බොහොම කාරුණිකයි බොහොම ගුණවත් අත්පුරුෂ කෙනෙක් කියලා. ඔබ වහන්සේ කෙනෙක් ළඟ තියෙන දූෂිකක් මට ලැබුණා කියලා ඇති. ඒ නිසා මට මේ විදිහට වැඩ කරන ගමන් කරන ජීවත් වෙන ටිකක් දුන්නා නම් ඇති. ආ එහෙනම් හිතට තේ වැඩි කරගන්න ඕන කියලා දැක්සයි. දැන් ආවට පස්සේ අනිත් අයට වඩා එයා දරපලන්න තියෙනවනේ කියන්න ඕනේ ප්‍රවර්තන දල්සකෝ තනකොළ තියෙනවා නම් දුර්ගයවා මිදුල රොදුල කියනවා අපුගයවා වතුර නැත්තම් පුරවනවා කියන්න බලන්න දැන් ඔක්කොටම වෙනවා. ඊට පස්සේ මෙහෙම වෙනකොට සිතුවරයකට තුන මෙයා හරි සිදුව වෙනවා. හරි කාලි කරා ඉතින්ම නැතිනවා. කවුරුත් කියනකන්නේ වැඩ කරනවා හොල්ල බලන හැමෝම විශ්නාගෙන. අනිත් අයත් පටහැන වෙන අනේ මල්ලි හොඳ ඕක කරන්නක මම කරන්න. අයි ඕක කරන්නක මේ අපි ඉන්නේ ඉතින් කරනවා මට කරගන්නේ. ඉතින් මේ මනුස්සයා ඉතින් කාර්ය දෙක දිනාගත්තා. ඉතින් සිතුවරයන් කර කරන්නේ මොනවද හොඳයි ඉඳලා මේ ගබඩාට බාරන ඒකෙත් ඉතින් ක්‍රමානුකූලව හොඳට ලස්සනට අස්කල්ලා දෙනකොට මාලිගාවේ මේ අභ්‍යන්තර කොටසට ගත්තා. ඒකේ වැඩ ටිකක් කරද්දී සිතෝදිය ඉන්න කොටසට ගත්තා. දැන් මම මොකද කරන්නේ? උදේ පාන්දර හැමෝටම ඉස්සලා නැගිටිනවා. අස්පස් කරලා හැමෝම නිදාගත්තට පස්සේ ජනවරු පහල අන්තිමට තමයි නිදාගන්නේ. සිතුවරයාට සියලු මනාපෝ වචනයක්ම කතා කරනවා. අක්ෂයමාපෝ වචන එකක්වත් කතා කරන්නේ සිතුවරය කරන්න කියපු දෙයක් විතරමයි කරන්නේ. එපා කියලා කිසිම දෙයක් කරන්නේ. මෙතන අවුරුදු ගානක් යද්දී මුළු සිතු මැදුරටම මෙන පුදුම විශ්වාසන්ත කෙනෙක් වුණා. සිතුවරයට පුදුම විශ්වාසන්ත කෙනෙක් වුණා. සිතුවරයට මෙන නැතුව බැරි කෙනෙක් වුණා. මෙයාට නීතියකුත් තියෙනවා කැමති වෙලාවක මාළිගාවෙන් පිට වෙන්න පුළුවන් කැමති වෙලාවට එන්න පුළුවන් කිසි කෙනෙක් නම් පරීක්ෂා කරන්න ඕනේ කියන වචන දෙක කාලය ගියා මෙයා කල්පනා කරන යමක් සඳහා ආවනම් දැන් මේකට කලහයි කියලා හිතුවා හිතලා රජතුමා නිදාගෙන ඉන්න වෙලාවක තා කිව්වු දෙලිපිය කරගෙන ගිහිල්ලා පිටුතුමා නිදාගෙන ඉඳලා ගිහිල්ලා බෙල්ලක් කළා එතකොට අර උදේම නැගිටලා හවස වෙනකම් වැඩ කරලා ප්‍රියෝ මනාප වචන කතා කරමින් අපේ අමනාප වචන කතා කරද්දී හිතේ සතුරු වද කියමයි වදකෝ ඔහු වද කියයි කියලා දන්නේ නැහැ. ප්‍රියෝ දැකෙත්තෙන් දැලිපිහින් දෙල්ලක බලනකොට හිතේ වද කියමයි වදකෝ ඔහු වද කියයි කියලා දන්නේ නැහැ. ඉතින් සරුප මහත්මයාට දේශනා කරන්නේ ඒ වගේ මගේ අම්මා අයියා පුතා මගේ රත්තරන් කියලා මේ කතා කරන තැනක තියෙන්නේ සතුරු පංචපාදන සම්දේශයේ ටික සතුරු බව අපිට පේන්නේ යම් රූපයක් නිසා රූපයකට ඇලීමක් නිසා ජරා මරණ සංඛ්‍යාත මේ දුක්ඛහගත සසරෙන් ඉතර වෙන්න දෙන්නේ නැත්නම් ඒ රූපයේ කෙරෙහි අපව අලවල බඳවල අපව මරණයට ගෙනියනවා නම් මේ රූපේ අදත් ඒ ටික කරනවා කියලා. නමුත් මේ සතරේ රූපේ සතරේ කියන අපි දන්නේ යම් වේදනාවක් කෙරෙහි අනුසත්‍ය වේදනාවක් කෙරෙහි තණ්හාවෙන් නිදීම නිසා අනන්ත අපරිමාණ සංසාරයක ගිහිලා කරා මරණ දුකින මේ වේදනාව වේතික කරනවා දුක් වේදනාව දුකයි සතුරු වේදනාව සතුරුයි කියලා අපි දන්නේ නැහැ. ඊළඟ දවසක උස්ම පොදක් ගන්න ලැබුව උස්ම නිරවල මරණ මට්ටමටදී දුක් වල මරන්නේ මේ ස්කන්ධ ටික නිසාමයි. අද අපිට සැපයි කියන ටික ලැබෙන්නේ මේ ස්කන්ධ ටික නිසාමයි. එතකොට අද ඉන්නේ කවදා මහල් දවසක මේ ජීවිතයෙන් අපව තොර කරන යම්තා කෝලෝ කටකෝ පූර්ණෝ දුක ලබා දෙන ඒ දුක් ස්කන්ධ ටිකමයි අද තියෙන්නේ. අර සිතුවර සතුරු වලකියා මිතුරේ කෙනෙකුට හොයාගත්තේ නෑ වගේ අපේ රටේ තියෙන දේවල් මිතුරේ කෙනෙකුට සතුටෝ කියලා දකින්න පුළුවන් නම් නුවණින් මෙන්න මේකටයි දුක්ඛ ඥාන කියලා කියන්නේ. එයාට දුකින් තොර ලෝකයේ කිසිම දෙයක් සිදු වෙන්නේ ඒකයි දුකේ කලකිරෙන්නේ මේ ලෝකේ කලකිරෙන්නේ. අනිත්‍ය බොහෝම ආශාවෙන් මේ දේවල් දිහා බලනකොට තමන් දන්න ලස්සනට හදලා තියෙන මල්වටක් වෙනවා දැක්කහම මේක ලස්සනට පෙනෙන්නේ හිඳින්නේ හරියට සාස්ත්‍රික වගේ නේද සාස්ත්‍රිය නපුරු එහෙම දෙයක් කරනවලු දැන් කවුරු හරි කුමාරයෙක් එනවනම් මෙයාව කන්නෝන වුණාම රාක්ෂම කරසම් ලක්ෂණ කුමාරිකාවකුට වේශයමවා මවාගෙන ඉස්සරහට ඇවිල්ලා hinaවලා මෙයාව අවත්තලා ගෙනිහිල්ලා ඉස්සන ගිහිල්ලා අල්ලගෙන ගිහිල්ලා කැලේට ගිහිල්ලා මුරු මුරු බල කනවා යකානුවේශයෙන් නවත් පැවැදෙනවද යගෙනවද පස්සේ කියන්නේ කුමාරී කෙනෙකුට ලක්ෂණ කුමාරී වේශයක්ම වගේ ඉස්සරහට ඇවිල්ලා hinaවලා යාවිලා එයා එතන ගිහිල්ලා අල්ලගෙන ඉතින් මොළු මොළු ගාලා කනවා. යකාගේ වේතෙන් ආවොත් කන්නේ. ඒ භූතයන්ගේ ස්වභාවය, අමනුෂ්‍යයන්ගේ ස්වභාවය. සතර මහ භූත කියලා කියන්නේ ඒකයි. කියන පටිවාපෝතිත්වය භූතය මෙයාගේ ස්වභාවයෙන් එන්නේ එයා ලස්සන දරුවෙක්, ලස්සන ගෙදරක්, ලස්සන මිතුරෙක් එක එක කියන එක එක ස්වභාවයෙන් අල්ලගන්න. මෙයාට රත්තරන් විදිහට පෙනී ඉඳලා අල්ලගන්න පුළුවන් වුණොත් ඒ රත්තරන් විදිහට පෙනී ඉඳලා අල්ලලා තණ්හාව ඇති කරලා සතරට අරගෙන ගිහිල්ලා මොමුදු ගාලා කනවා. සතරවම කෙනෙක් රත්තරන් වලට රැවටෙන්නේ. ඒක උදේට බෑ හැදෙන්නක් කරනවා. ලක්ෂණ දරුවේ ජීවිතේ වෙනවා. මේ තියෙන කටුවාපතේ ජීවිතේ රත්තරන් ආදත්තු. දැන් දරුවට හරි ආසය ආදරේ කියන තරක රූපෙට වැදලා තියෙනවා. ඔන්න ඒ හේතුන් තණ්හාව ගොඩ ගන්න දෙක හතරට ගිහින් කරනවා නම් දෙකට පස්සෙ. එයා දරුවන්ට තාස නැහැ. එතකොට එයා කැමති මිරුම්බල් කැප්ටන් කියලා කෙනෙක් හිටිනවා. එහෙම එනවා. කෙනෙක් එහෙම කැමති ඉදකලම වලට කැමති. ඒකයි මේ පංච උපාදාන ස්කන්ධය පෙන්වන්නේ හරියට සතර මහා ධාතු පෙන්වන්නේ මායාකාරයක් වගේ. කෙනා කෙනාගේ අනුපාඩුකම දුර්වලකත්ව හොයාගන්නවා එයා. හොයාගෙන මේ පැත්තෙන් කැමති නැහැ. හරි නෑ කැමති මේ පැත්තේ. කියලා දැකි. එතකොට ලස්සනට යමක් දකිනකොට එයා දන්නවා ඔය කුමාරයෙක් කෙනවා කුමාරිකාවක් කෙනවා නෙමෙයි මාව රවට්ටලා කන්නම කඩේට අල්ලගෙන ගිහලා මොරු මොරු කරලා කන්න එන අමනුෂ්‍යෙක් නේද කියලා දෙනකොට ඔතුම් දකින්න උලංගව තියෙනවා. මෙහෙම ලස්සනට කෙනේ ඉඳලා ගියක් දොරක් වගේ ලස්සනට කෙනේ ඉන්නවා කියන්නේ මේ සිත් බඳවගෙන සංහාව විවා ගන්න නොදී මේ දුක්ඛාගත සතරට අරගෙන යන්න හදනව නේද කියලා අතුමින් නෝන බලන ක්‍රම අපේ තියෙනවා ඒ විදිහට සැපයි දුකයි දෙකම දුකයි කියලා නෝන කැටි වුණාම තමයි අපි දුකේ කලකන්නේ භාවනාවට ජීවිත කුතුහලයට හැම වෙලාවෙම භාවනා කරනවා අපේ බුදුදහම භවනාවට කියන්නේ ඔබට වැඩටයන්ති කන්ති බුද්ධි හැම වෙලාවකම ඒ දුක්ඛන ප්‍රශ්නාව භවනාව විදර්ශනාවක් ඔකටම ඇස් දෙක වහගෙන දෙවගෙන ඉන්න ඕනේ නැහැ. නාම රූප දෙක බලන්න ඇස් දෙක වහගෙන දෙවගෙන ඉන්න ඕනේ නැහැ. අනිත්‍ය බලන්න ඇස් දෙක වහගෙන දෙවගෙන ඉන්න ඕනේ නැහැ. බුදුහාමුදුරුවෝ කොහොමවත් වෙන්නලා නැහැ. චිත්ත සමාධිය ඇති කරගන්න ඉක්මන් කම තියෙන අරමුණ වටපිටාව නිදහස් බුදුරජාණන් වහන්සේ කියන ආනාපාන සතියදී කමඨාන් වලට. ඒකද සම්පත්තික භාවනාව සහ අධිහරින භාවනාව කියලා දෙකට බෙදනවා. හිත සමාධි කරගන්න බොජ්ජංග භාවනාව නැත්නම් සම්පත්තික භාවනාව කියලා එකතැනක බෙදන කරන භාවනාවට තමයි ඔය ආනාපාන උජුම් කායම් පන්දාය පරමුඛං සතිමුපත්ති සිතා කියලා තනියෙන්නේ. සවය අසුභය මරණය මෛත්‍රිය වගේ කමතන් වලට කියන පරිහරණය භාවනා කියලා යක්තියෙද්දි හිත ඇතුළේ මෙනෙහි කර කර ඕනම වැඩ කරන්න පුළුවන් ඒ නිසා මෙන්න මේ නාම රූප දෙකේ යථා භූත ස්වභාවය බලමින් ආත්ම සංඥාව ගෙවා ගන්න හැටියට හෝ උපදින උපදින විචාර කියන්නේ අනිත්‍ය බලමින් හෝ ස්පර්ශ ආයතන හයේම හම් වෙන හැම අරමුණක්ම දුක් සහගත දේ සැප සහගත දේ දුක් වශයෙන් බලනවා කියන තැනකින් හෝ බලමින් තමන්ට නුවණින් කටයුතු කරන හිත හිත හිත හිත ඉන්න පුළුවන් නම් ඔක තමයි විදර්ශනාව යෝනිසෝ මනසිකාරය සාමාන්‍ය ලෝකයේ දක්න දෙයට වඩා ඔක්ක සාමාන්‍ය ලෝකයේ ලක්ෂණයි කියලා දැකලා නැගෙනකොට ලක්ෂණ දෙය තුල තියෙන දුක නේද කියලා ඔයා දකිනවා ඒ නිසා ඒ විදිහට එහෙම නෝනේ මෙනෙහි කරන්ද මෙනෙහි කරන් ඉගෙන ගන්නද මේ කෙලෙස් ටික ටික ටික ටික ටික අඩු වෙනවා. අපි දැන් ප්‍රශ්න ටිකක් කියලා මේක කතා කරමු.